ලංකාව පුරා පැතිරී යන COVID-19 රෝග වසංගතය හැමුවේ ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාවට සහභාගී වීමත් අපි ටික දවසකට නවතා දෙනවා. ආරක්ෂා වීම පිණිස කෙසේ වෙතත් නැවත දැඩි ආරක්ෂක ක්‍රමෝපායන් භාවිතා කරමු. අපි හිමවත් ඔබ හැම දෙනා කෙරෙහිම කරුණා මෙත්සිත උපදවාගෙන මේ වැඩසටහන පවත්වන්නට ඒක සහභාගී වෙන්නට මමත් අපේ හාමුදුරු තීරණය කළා. සිරිත් පරිදි ඔබට මට අපට හටගන්න ප්‍රශ්නවලට උත්තර පිළිතුරු ගැටළු වලට විසඳුම් ලබා දෙමින් ඔබව අපව ඥානනය කිරීම සඳහා මේ ධම් සභා මණ්ඩපයේට වැඩම සිටි වැඩම කර සිටිනවා අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ. පළවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාශ්‍රී මාහිම්පාණන් වහන්සේ. අපි හාමුදුරු ඉතාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා අපි හාමුදුරනේ. අපි හාමුදුරනේ අපි පසුගිය කාලවකවානුව තුළ සාකච්ඡා කළේ මේ දස සංඥාවන් පිළිබඳව. ඉතින් අපි තීරණය කළා ඒ දස සංඥාවල ඉතිරි සංඥාවන් පිළිබඳව සාකච්ඡා කරන්න අපි සංඥාවන් හතක් පිළිබඳව සාකච්ඡාවෙහි නියැලුණා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්බලෝකේ අනභිරත සංඥා කියන මේ අටවෙනි සංඥාව පිළිබඳව. අපි හාමුදුරනේ අපිට පැහැදිලි කරලා දෙන්න කොමක්ද මේ සබ්බ ලෝකේ අනභිරත සංඥා කියලා හඳුන්වන්නේ මොකක්ද කියන එක අපි විග්‍රහ කරමු. පෙරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය සලල්ලේ කන්දකිත්ති ස්වාමීන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම දස සංඥාවන්ගෙන් සබ්බ ලෝකේ අනදිගත සංඥා. ඇත්තටම සරල අදහස ගත්තොත් සියලු ලෝකයන් කෙරෙහි කාම, රූප, අරූප කියන ලෝක තුන කෙරෙහිම නොඇලීම තමයි අබිරතිය නෙවෙයි අනබිරතිය. නොඇලීම මේ හැඟීම තමයි සබ්බ ලෝකේ අනබිරත සංඥා කියලා කියන්නේ. ඇත්තටම මේක හොඳටම තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය ඒ අනබිරත සංඥාව තෝරපු ඒ බුද්ධ වචනය ගැන හොඳට හිත යොමු කරපුවාම අපිට තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ අනබිරතිය කියලා කියන්නේ. ඇත්තටම නොඇලීමේ හැඟීම. ඒ මේකේ තියෙනවා ස්වාමීන් වහන්සේ "යේ ලෝකේ පාවිපාදාන චේතසෝ අදිත්‍ථානාමි නිවේසානුසයා තේ පදහන්තෝ ආදි වශයෙන්. එතකොට දැන් මෙතන තියෙන ස්වාමීන් වහන්සේ මේ සියලුම ලෝකයන්හි තියෙන ස්කන්ධ ඊළඟට මේ ස්කන්ධ පරම්පරාව ගැන කියන ඇත්තටම මේ නොඇලීම. එතකොට මෙතන උපය කියලා කියනවා තණ්හා ඊළඟට දිට්ඨි. ඒ තණ්හාවන්ගෙන් වෙලිවෙන අපි දැන් මේ සාංශාරික ගමන යන්නේ මොන දේ වුණත් හොඳ උපතක් ලැබුවත් නරක උපතක් ලැබුවත් තෘෂ්ණාවේ ප්‍රතිඵලයක් හැටියට තමයි භවයේ සකස් වෙන්නේ. අවිද්‍යාවෙන් වැහිලා සංහාවෙන් බැඳිලා තමයි සසර යන්නේ. පැහැදිලිවම සංහාව. එතකොට මෙන්න මේ තෘෂ්ණා ඊළඟට අනේක විද දෘෂ්ටි ඊළඟට මේ ආත්ම සංඥා ඊළඟට සාස්වත උච්ඡේද දෘෂ්ටි ඊළඟට හැංගිච්ච කෙලෙස්. ඒ කියන්නේ අනුසය කෙලෙස්. කියන මෙන්න මේවා නිසා තමයි අපි මේ කාම ලෝකයට පමණක් නෙවෙයි රූප ලෝකයට අරූප ලෝකයට ඔය හැම තැනකම බැඳිලා තියෙන්නේ මේ බැඳීම කියන එක අනුසය වශයෙන් හරි යාන්තමට හරි ඒ බැඳීමක් කියනවා අපි කොහේ හරි උපදින. එහෙමනම් ඒ සියලුම බැඳීම් වලින් අයින් වෙලා ඉඳීම තමයි අනබිරතිය කියලා කියන්නේ. එතකොට ඇත්තට මේ අනබිරතිය හොඳට දිනුනාට පස්සේ ශාවනහල දැන් සමහර අය මේ ධර්මයට ප්‍රවේශ වෙනවා අනේ මට අපායෙන් ගැලවුණොත් ඇති කියලා පින්කම් වල බොහෝ දෙනා මේ ප්‍රාථමික වශයෙන් පළමුවෙන්ම ධර්මයට ප්‍රවේශ වෙනවා අපායෙන් ගැලවෙන්න. ඉතින් ඒ අපායෙන් ගැලවීමේ අදහසින් ධර්මයට ප්‍රවේශ වෙච්ච ඒ අය එක කාලයක් විතර බණ අහනවා, ධර්ම ඉගෙන ගන්නවා. ඊළඟට ධර්මඥාන, භාවනාඥාන දිනු කරගෙන කරගෙන ඉස්සරහට යනකොට විශේෂයෙන් මේ පංචස්කන්ධය විපස්සනා වශයෙන් දකින්නත් පුරු වෙලා හොඳට භාවනා මාර්ගයේ දියුණු කරගෙන යනකොට එයාට දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක පවා ඒ ඒවා කෙරෙහි පහ කලකිරීමක් ඇති වෙනවා. අනේ දැන් මේ වගේ ඉපදුනත් ආයෙ මම එතනින් පිට වෙලා ආයෙ නැවත දුගතියට වැටෙන්න පුළුවන්. ඊළඟට මේ කාම රූප අරූප කියන මේ මේ සියලුම ලෝකයන් කෙරෙහි පුදුම මේ මැලීමක් ඇති වෙනවා. ඉතින් ඒ නොඇලීම මේ අත්‍තර මේක නිකම්ම තියෙන්නේ නැහැ. හොඳට භාවනා ඥානය දිනු කරගත්තොත් විශේෂයෙන් විපස්සනා වැඩුවොත් අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය හොඳට ප්‍රගුණ කළොත් අනිවාර්යයෙන්ම මේ අනිවිරතිය ඇති වෙනවා. එහෙමනම් මේ අත්‍තරම අනිවිරතිය කියලා කියන්නේ මේ විපස්සනා ලෝකයෙන්ම තමයි මේක සාක්ෂාත් කරගන්න තියෙන්නේ. එහෙම නැතුව කවදාවත් මේ අනිවිරතිය ඇති වෙන්නේ නැහැ. ඒ සඳහා අනිවාර්යෙන්ම අපි දැන් මුල මුල ඉඳලාම දැන් මේ දස සංඥාවල බහුල වශයෙන් කියාගෙන අපි අනිත්‍ය සංඥාවම තමයි ප්‍රගුණ කරන්න තියෙන්නේ. තවත් එහෙම කිව්වොත් හරියයිද අපි හන්නේ දැන් එය කුන් ලෝකයේහිම පවතින්නට තියෙන කැමැත්ත නැති කර ගැනීම සඳහා අවශ්‍ය කරන සංඥාවන් පහළ කර ගැනීම තමයි සබ්බ ලෝකේ අනබිගත සංඥා කියන්නේ. පැහැදිලිවම සම්බන්ධ. දැන් මොකද අපිට මේ සියලු ලෝකයන් කෙරෙහි තියෙන ඇලීම නැතිකරන්ද සංඥාවක්වත් හැඟීමක්වත් නැතුව ඒ දේ කරගන්න බෑනේ. එහෙමයි. එහෙමනම් මේකට අපි මුලින්ම හැඟීම් නැති කරගන්න ඕන. ඉතින් ඇත්තටම මේ මේක මේක මොහොතක දැන් අපි මේ සාකච්ඡා කරන වෙලාවේ මේ පින්නතුල්ලා ශ්‍රවණය කරන වෙලාවේ අනේ පානේ වැඩක් නැහැ කියලා හිතුවට මේක හරියන්නේ නැහැ. මොකද දීර්ඝ සසර අපි පුරුදු කරලම තියෙන්නේ මේ අබිරතිය. එහෙමනම් අනබිරතිය ඇති කරගන්න නම් අර සත්තානුපස්සනාවල සාමනහස තියෙන නිබ්බිදානුපස්සනාව කියන්නේ. ඇත්තටම සාමනහස මේක මේ අනුපස්සනා කරන්න ඕන දිගටම කරන්න ඕන. දැන් මේක මම දැන් මාසයක් කරා මාස දෙකක් කරා එහෙම නෙවෙයි මේ කෙලෙස් නැති වෙනකම්ම අපි මේ විපස්සනා වඩන්න ඕනේ. එහෙම නැතුව දැන් ඉස්සර නම් මම හොඳට වැදුවා දැන් බෑ. එහෙම හිතියොත් ඇත්තටම ඒකේ ප්‍රතිඵල ගන්න පුළුවන් කමක් නැහැ. එහෙම අපි මට මතක් වෙනවා මේ අර අංගුත්තර නිකායේ තියෙනවා පංචක නිපාතේ නිබ්බිදා කියලා සූත්‍ර දේශනාව. එහිදී බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන පංචමේ භික්කවේ ධම්මා ඒකාන්ත නිබ්බිතාය. නිරෝධාය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්ති ඒකාන්ත කලකිරීම පිණිස නිරෝධයේ පිණිස උපකාර වෙන නිවන පිණිස උපකාර වෙන ධර්මතා පහක් අතුරින් අපි හඳුරන්නේ මේ සබ්බ ලෝකයේ අනභිරත සංඥාව කියලා කියන්නේ එක ධර්මතාවයක් කියලා. ඒ කියන්නේ මේ සංඥාව කවුරු හරි කෙනෙකුගේ හිතේ හොඳට දියුණු කරගත්තොත් ඒකාන්ත වශයෙන්ම ඒ තනත්තාට ඒ විමුක්තිය සාධනය කරගන්න සාක්ෂාත් කරගන්න හැකියාව තියෙනවා. ඒ තරම් වැදගත් අනුපස්සනාවක් එහෙම නැත්නම් සංඥාවක් පිළිබඳව තමයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක අපි නම් සම්මුතිය අවස්ථාවද මේ ස්වාමීන් වහන්සේ කියනකොට මටත් දෙයක් මතක් වෙනවා අර එහෙමයි. අංගුත්තර නිකායෙම සූත්‍ර දේශනාවක සම්මධ්‍යම නිකායෙන් දුන් මාගන්ධ සූත්‍රය. එහෙමයි. මාගන්ධයන් සූත්‍රයේ පුතන්ට හොඳ උපමාවක් කියනවා ඇත්තටම මේ අර ඇස්සන්ද මිනිසෙකුට සුදු වස්ත්‍රය ගැන කරුණු කියනවා. එහෙම සුදු වස්ත්‍රය හරි ලස්සනයි, පිළිසුදුයි, ඒ වගේම සුකුමාලයි. ඉතින් මේ අන්ධ මිනිස්සයා කල්පනා කරනවා අනේ මට සුදු වස්ත්‍රයක් තියෙනවනම් කියලා මෙයා හිතනවා. හිතනකොට මෙයා නිතර හොයනවා දැන් සුදු වස්ත්‍රයක්. එහෙම. ඒක මිනිස්සෙක් මොකද කරන්නේ? මේ දැලි ගෑවිච්ච, කුණු ගෑවිච්ච බොහෝම අපිරිසුදු වස්ත්‍රයක් ගැන මෙන්න මිත්‍රය ඔබ හිතන වස්ත්‍රය මේක සුදු වස්ත්‍රයක් මේක ඇඳුත් ඔබට හොඳ පෙනුමක් ඔබගේ පෞරුෂයට මේක හොඳයි මේ මිනිස්යාට මොකද ඉතින් ඇස් පේන්නේ නැහැ නේ. ඉතින් සාමාන්‍යක මේක මේ මිනිස්යා අඳිනවා. අඳලා දැන් බොහොම උදාරුවට ඉන්නවා. හැබැයි අර දැඩි රෙද්දක්. ඉතින් අන්තිමට මෙයාගේ ඥාතින් මේ අන්ධ මිනිස්යාගේ ඥාතින් එකතු වෙලා හොඳ සෛල වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා මේ මිනිස්යාගේ ඇස් දෙක පසු කාලේ සුවපත් කරනවා. සුවපත් කරාට පස්සේ ගන්නවා දැන් මේ මිනිස්යා දැන් බොහොම ආසාවෙන් ඇඳගෙන ඉන්නේ ඇඳුම දිහා තමයි ඉස්සෙල්ලම බලන්නේ. බලනකොට එයාට තේරෙනවා මේ මම මෙච්චර දවසක් මේ ආසාවෙන් වැඳගෙන ඉඳලා තියෙන්නේ මේ දැඩි රෙද්ද මේ කිලුටු රෙද්ද කියලා එයා බොහොම කලකිරීම ඇති කරගන්නවා. එහෙනම් මේකද මේ බැඳිලා හිටියේ කියලා. අන්න ඒ වගේ සම්මානක මේ අනබිරතිය දිගිනු කරන්න දිගිනු කරන්න නිබ්බිදහව දිගිනු කරන්න දිගිනු කරන්න මේ පංච උපාදානස්කන්ධය අපි බොහොම බොහොම වටිනා දෙයක් සෞම්‍ය දෙයක් හැටියට අල්ලගෙන ඉන්න මේ පංච උපාදානස්කන්ධේ අර විදිහට විපස්සනාව හොඳට වඩලා මේ අනිරත සංඥාව ඇති කරගත්තට පස්සේ අර අර මේ අර අන්ධ මනුස්සයා සුවපත් වුණා වගේ ඇත්තටම එයාටත් මේ ශරීර කෝඩු නැත්නම් පංච පාදාන සම්බේ පිළිබඳව ලොකු කලකිරීමක් ඇති වෙනවා. එහෙම බෑනේ. ඒතකොට දැන් මේ කලකිරීම ඇති වෙන්නේ පංචස්කන්ධය කෙරෙහිද පංච උපාදානස්කන්ධය කෙරෙහිද එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධයේ පිහිටන තන කෙරෙහිද දැන් අපි පංච උපාදානස්කන්ධයේ පිහිටන පවත්වන තැන් හැටියට කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ලෝකත්‍රය ගන්න පුළුවන්. එතකොට ඒ ලෝකත්‍රයේහි පිහිටන පංච උපාදානස්කන්ධය තුලද කලකිරීම ඇති කර ගන්න ඕනේ නැත්නම් අර ලෝක තුලද අපි හඳුරන්නේ කලකිරීම ඇති කර ගන්න ඕනේ. ඇත්තටම සාමාන්‍යයෙන් ඉතින් දැන් මේ පංච උපාදානස්කන්ධ ලෝකයට කලකිරීම ඇති වෙනකොට සංසාර ලෝකවල උපදින්න හේතුවකුත් නැහැ. එහෙමයි. ඉතින් ඇත්තටම දැන් අපි යම් කිසි කෙනෙක් කියනවා කාම ලෝකයේට කලකිරීම ඇති වෙනවා කියලා කියන්නේ ඇත්තට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච පාදාන ස්කන්ධ ලෝකයේට කලකිරීම තමයි. එහෙම. ඒකට ඇත්තටම ඉතින් අර ධර්මයේ සඳහන් වන්නේ නම් මේ ලෝක දරූප ලෝකය, කාම ලෝකය, අරූප ලෝකය කියලා එහෙම සඳහනක් නැහැ. කෙලින්ම ඒ ඒ ලෝකවල පහළවන මේ ස්කන්ධ පරම්පරාව. එහෙම. ඒතර මේ ස්කන්ධ පරම්පරාවට දැන් අපි අතරම දැන් මේ කෙනෙකුට හිතන්න පුළුවන් ඇයි ඉතින් එහෙනම් මේ ස්කන්ධ පරම්පරාව කියවනම් ඇතිනේ කියලා. නමුත් සමහරවිට දැන් කාම ලෝකේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ අරූප ලෝකේ ඇත්තටම රූපස්කන්ධය නෑ. එතකොට ඒකේ නාමස්කන්ධය විතරයි පවතින්නේ. එතකොට ඊළඟට අපි රූපේ විතරක් පවතින දැන් අසඤ්ඤ සත්‍ය. එහෙම. එහෙම ගත්තාම අසඤ්ඤ සත්‍ය අනිවාර්යෙන්ම ඒ ඒ ස්කන්ධයට බැඳෙනවා. ඒ නිසා තමයි අර කාම රූප අරූප කියන මේ ලෝකත් ත්‍රයටම ඒ ඒ තුලම තියෙන ස්කන්ධ પરම්පරාවටම කලකිරීම තමයි අතරම සබ්බ ලෝකයේ අනිදරත් සංඥාව කියලා කියන්නේ. එහෙමයි. මූලිකව අපේ හාමුදුරුවනේ අපි හිතමු දැන් මෙහෙම කවුරු හරි කෙනෙක් මේ ලෝකේ මැරෙනවා. මැරෙනකොට එයා හිතේ කෙලෙස් තියාගෙන මැරෙනවා. එතකොට ඒ කෙලෙස් තියාගෙන කෙලෙස් කියලා එතනදී අපිට අදහස් කරන්න පුළුවන් තව තැනක උපදින්න තියෙන ආශාව කියන එක. දර කාම භවයක උපදින්න ආශාව තියාගෙන මරනොත් එයාට කාම භවයක උපදින්නට හැකියාව ලැබෙනවා. රූප භවයක උපදින්නට ආශාව තියාගෙන මරනොත් එයාට රූප භවයක උපදින්නට හැකියාව ලැබෙනවා. එතකොට අරූප භවයක උපදින්නට තියෙන ආශාව තියාගෙන මරනොත් එයාට අරූප භවයක උපදින්නට හැකියාව ලැබෙනවා. එතකොට මෙන්න මේ ආශාව එහෙම නැත්නම් මේ තණ්හාව උපාදානය මුල් කරගෙන තමයි සත්වයා ඒ ඒ භවයන්හි පිළිසිඳ ගන්න උපදින්නේ. එතකොට දැන් මේ ඉපදීම නිසාම ඒ භවතරේ ඉපදීම නිසාම සැපක් දෙවෙනි ලැබෙන්නේ දුකක්මනේ. අන්නේ ඒ ඉපදීමෙන් ලැබෙන දුක නැති කර ගැනීම සඳහාද අපි හාමුදුරනේ මේ අනබිරත සංඥාව වඩන්න කියලා අපට උගන්වන්නේ. ඔව් ඇත්තටම සාමාන්‍යයෙන් පැහැදිලිවම සම්හස් තැනකට ආවා මොකද දැන් ඉපදිච්ච නිසා තමයි මේ අපිට අනේක විද දුක් දෝමනස්යන්ට භාජනය වෙන්න සිද්ධ වෙන්නේ. එහෙමයි. ඒත් ඇත්තටම දැන් මේකේ සම්නක අපි එතනට ගියොත් හොඳයි කියලා මට හිතෙනවා. දැන් මේ අනදි රතිය ඇති කරගන්න නම් සාමනාහක මොන විදිහට හරි මේ තෘෂ්ණාව නැති කරගන්න. එහෙමයි. මේක මේ සියුම් වශයෙන් හරි තියෙන තෘෂ්ණාව. දැන් බලන්න අපිට මේ තෘෂ්ණාව නිසා ස්වාමීන් වහන්සේ නිතරම අර සංනම් පටිච්ච පරිේෂණ અભිරතිය නැති කර ගැනීමට ඒ කියන්නේ අනබිරතිය යුක්ත වීමට පැහැදිලිවම තෘෂ්ණාව නැති කරගන්න. තෘෂ්ණාව නැති කරගන්න මොකද කරන්න ඕන? ඔව්. ඒක තමයි සමන. තෘෂ්ණාව නැති කරගන්න නම් ඉතින් මේ සැහැණ වැඩ පිළිලක් තියෙනවා. අපි දැන් එහෙම ඒක ඉතින් දැන් අපි මේ සබ්බ ලෝකේ කියන වචනය මුල් කරගත්තොත් දැන් ඒ ඒ ලෝකයේ පිළිබඳව නේ තෘෂ්ණාව නැති කරගන්න වෙන්නේ අපි හඳුරන්නේ. පැහැදිලිව. ඒතොර ඒ භවත්‍රයේහි පහළ වෙන මේ පංච උපාදානස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාවද නැති කරන්න කියන්නේ. ඔව් පැහැදිලිවම සම්මත දැන්. දැන් අපිට සම්මත දැන් මේකනේ තෘෂ්ණාව කියලා කියවම ඒක ඒකකයක් හැටියට ගත්තාම මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ තියෙන කැමැත්ත හරහා තමයි සම්මත අනිත් සියලුම ආශාවන් අපිට ඇති නැති වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් දැන් බලන්න දැන් මේ ආශාව නැත්නම් මේ තෘෂ්ණාව කියන එක හරි පුදුම දෙයක්. තණ්හම් පටිච්ච පරිේෂණ. එහෙම. එතකොට දැන් තෘෂ්ණාව දැන් ඒ කියන්නේ මේ පංචකාමයේ හරහා දැන් ඇස කනනාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතන හරහා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාමයන්ගෙන් මේ පෝෂණය වෙන්නේ මේ තෘෂ්ණාව සකස් වෙනවා. එහෙමයි. ඒක තෘෂ්ණාව සකස් වෙන්න සකස් වෙන්න සම්පූර්ණ මේක දැන් තෘෂ්ණාව කෙනෙකුට තියෙනවා කියලා එතන මේක එහෙම්ම තියෙන්නේ නැහැ. තව තව තව තව හොයනවා. එතකොට දැන් පරිේෂණ දැන් දැන් බලන්න සාමාන්‍ය කෙනෙක් දැනගන්න දැන් සංහම් පරිච්ඡ පරිේෂණම් කියන යම් කිසි දෙයකට කැමැත්තක් ඇති වුණා නම් ඒ කැමැත්ත ඇති වූ දේව හා සමාන තව තව දේවල් හොයනවා හොයනවා එතකොට දැන් මම අර දේ සමහර කතාවට මොකක් හරි ආසාවක් ඇති වුණොත් දැන් මේ අපි ඉන්න ටික කාලේ ආසාව විඳින්න ඕනේ. සමහර අය කියනවානේ මට මේක ලැබුණාම ඉතින් මම ඊට පස්සේ මොනවද හොයන්නේ නැහැ කියලා. එහෙම එහෙම එකක් තියෙනවද අපේ හැමෝටම? එහෙම දෙයක් නෑ සමහරවිට. මේක මේ ඇත්තටම සමහරව හිතනවා නිකන් උපරිම දෙයක් ලැබුණාට පස්සේ ඒයින් පස්සේ මට ඕන නෑ කියලා. දැන් සමහර මේ හාමුදුරුවෝ මට හිතනවා කියනවා මේ දානේ වළඳනකොට මේ අන්නාසි කෑල්ලක් එක්ක බත් ටිකක් වළඳන්න තියෙනවා නම් මට වෙන මොනවත් ඕන නෑ කියලා. දැන් මේක අහලා ඉවරලා අර පීත වගේ අන්නාසිරිස පූජා කරන්න හදන්න එපා. මම මේ උදාහරණයක විතරයි කියන්නේ. ඒ වගේ මේක තියෙනවා නම් වෙන මොකක්වත් ඕනේ නැහැ ඒක ඇත්ත කතාවද නැත්නම් ඒක නිකන් අර ව්‍යවහාරයට කියන්න හදාගත්ත කතාවක්. ව්‍යවහාරයේ තියෙන කතාවක් අපි මේකට මෙහෙම ගත්තොත් දැන් සමහර අය කියනවනේ දැන් ලොකු මුදල් තියෙන, සල්ලි තියෙන, සල්ලිකාරයෙන් දැකලා තියෙනවා. අයියෝ අපි නම් මට නම් උත්තර ඕනේ මට ඇත්තටම ලක්ෂ 50ක් තිබුණොත් මම නම් හොඳට කිංකම් කරගෙන මගේ පාඩුවේ මම ඉන්නවා කියලා සමහර මිනිස්සු කියනවා. හැබැයි ඒ ලක්ෂ 50ක් හම්බුණාට පස්සේ ආ එතනින් නම තියන එයා බලනවා මේක කෝටියක් කරගත්තා නම් හොඳයි කියලා. එහෙම. ඉතින් කෝටියේ තියෙන කෙනා ඒක තෘෂ්ණාව හැටින එක එක්කිනාට ඇඟිල්ල දික් කිරීමක් නෙවෙයි. මේ තෘෂ්ණාව හැටි දැන් සාමාන්‍යයෙන් ඕනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ කියන්නේ. ලෝකයට කොච්චර ලැබුණත් මදි. අනුත්ති කරාසාවින් දෙලෙන. පැහැදිලිවම සම්මා. එතකොට සාමාන්‍යයෙන් දැන් ඒක ඒ කතාව ඇත්තට විවහාරයේ තියෙන නිකන් කට පෙන කතාවක්. නමුත් සමහර අය ඉන්නවා හිත හදාගෙන යම් කිසි පිළිවෙලකට යන අය. නමුත් තෘෂ්ණාව කියන එක සාමාන්‍යයෙන් දැන් ඒක ඇති වුණාට පස්සේ අර අසකනාසයේ දිව ශරීරයේ මනස හරහා මේ ඒ ආශාවන් ඇතුණාට පස්සේ දැන් අපි හිතන රූපේටම කෙනෙක් ලැබි වෙලා ඒකටම විදි වෙලා ඉන්නවා කියන්නේ. එහෙමයි. එයා දැන් කොටෙන්ද හරි ගියත් වටපිට බලන්න එයාට අදාළ රූපයක් කියනවා. ඒ පරීක්ෂණ ඒ කොතෙන්ට ගියත් ඒකයි. දැන් අපි හිතමු කෑමට ගිජු වෙලා ඉන්න කෙනෙක් කොතෙන්ට හරි ගියොත් තව කඩේ කෑම හරින අරකේ කෑම හොඳයි. මේක ඔය හොයා හොය හොයා යනවා. මොකද ඒක එතනින් අපි හිතමු එහෙම නැති කිසි ප්‍රශ්නයක් නැහැ නේ. දිවට ආසාවක් ඇති වුණා. ඒක සංසිද්ධියට පස්සේ වැඩි. ඒක ඉවරයි නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ මේ සතර ගැන. එහෙම නෙමෙයි සානු මේක ඉතින් හොය හොයා හොය හොයා යනවා. මේක අන්තිමට කොහෙන් කෙලවර වෙනවද කියලා හිතාගන්න බෑ. ඒකෝ දැන් බලන්න මේ තණ්හාව නිසා තණ්හම් පටිච්ච පරිේෂණ පරිේෂණම් පටිච්ච ලාභෝ. ඔන්න දැන් පරිේෂ අර පිටින් හොයලා හොයලා වෙහෙස්නාම් පස්සේ ඔන්න ලාභේ Tamanne තමයි හොයන්නාට හම්බ වෙයි කියලා. <laughs> ඒක හරි. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ මේ හොඳ ලාභය. දැන් ආ මේක ලැබුණා කියලා. ලැබුණාට පස්සේ දැන් එතනමුත් ආ ඒක කමන්නේ කියනක ඕන දැන් තෘෂ්ණාවක් ඇති වුණා ඒකට හෙව්වා ඒ හෙව්වට පස්සේ හම්බුණා එහෙම දැන් එතනත් සාමාන්‍යයෙන් ගැටලුවක් නැහැ කියලා අපි නිකම්ම හිතමුකෝ. හැබැයි ලාභම් පටිච්ච විනිශ්චය. ඔන්න උතන තමයි වරදින මූලික තැන. එහෙම. අපිට වරදින තැන උතන. ඒ කියන්නේ දැන් ලාභය ලැබුණට පස්සේ විනිශ්චය කරනවා මේක හොඳයි ශෝකී. මේක තමයි ස්ථීර. දැන් අපි දැන් ශරීර කූඩුවට උනත් එහෙමයි. ඒ විනිශ්චය කිරීම කරන්නේ අපි හන්නේ හොඳ පැත්තටද නරක පැත්තටද? ඒ කියන්නේ බහැදකින් තෘප්තිමත් වෙන පැත්තටද එහෙ නැත්නම් අතෘප්තිමත් වෙන පැත්තටද? තෘප්තිමත් වෙන පැත්තට. එහෙමයි. ඒ කියන්නේ දැන් ඒතර විනිශ්චය කරනවා දැන් යා දැන් සංහාව නිසා පරීක්ෂණ කළා හොයාගෙන යනකොට ලැබුණා ලැබුණට පස්සේ ශා හොඳයි කියලා මේකට බැස් ඉතින් ඉතින් පුදුම විදිහට මේකට ලොල් වෙනවා ඊට පස්සේ සාන්නස් ඔන්න ඉතින් අධ්‍යෝසාන අවස්ථාව වෙනවා ඔන්න දැස ගන්නවා දැස ගත්තට පස්සේ ඉතින් ඔන්න අර පරිග්‍රහ කියලා කියන්නේ ඒක තමා සතු කරගන්න ඔන්න දඟලනවා එතකොට සම්මත දැන් මේවත් එක්ක බලනකොට දැන් මෙන්න මේ කෘෂ්ණාව නිසා තමයි අතර මේ භවය විශේෂයෙන් තෘෂ්ණාව විතරක් නෙවෙයි මේ දෘෂ්ටියත් ඔකට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. ඒතර මේ තෘෂ්ණාව මූලික කරගෙන ඉතින් මේ භව චක්‍රය සකස් වෙනවා. එහෙමයි. එතකොට එහෙමනම් ස්වාමීනාත් අපි ඇත්තටම මේ තෘෂ්ණාව නැතිකරන්න ඉතින් මූලික වශයෙන් එකපාරම අපිට දැන් කියන්න පුළුවන් දෙලින්ම මේ රාගය නැතිකරන්න අසුභය වඩන්න කියලා. ඒ අසුභය තමයි තියෙන බෙහෙත. නමුත් අපි ඊට කලින් ප්‍රාථමික වශයෙන් අපිට යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවානේ දැන් තථාගත ධර්මය අර ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් ගැඹුරට යන ධර්මයක්. එහෙනම් මහා සාගරේ උපමා කරලා තියෙන්නේ. ඒ වගේ ස්වාමීන් අපිට මූලික වශයෙන් පුළුවන් මේ තෘෂ්ණාව ක්‍රමානුකූලව අඩු කරගන්න. ඒකට තමයි අත්‍තරම දානෙ තථාගතයන් වහන්සේ ආම්ස දානේ අනුදැන වදාළේ ඇත්තටම මේ මූලික වශයෙන් මේ තෘෂ්ණාව නැති කරගන්න ඒක ලොකු අත්‍යලක්. එතකොට ඒ දානමය පින්කම් සිද්ධ කරගන්නේ ඊළඟට ක්‍රමානුකූලව ටික ටික ටික ටික අපි මේ තෘෂ්ණාව නැති කරන වැඩපිළිවෙලට එන්න ඕන. ඒ සඳහා තථාගතයන් වහන්සේ මූලික වශයෙන්ම ඔය 23 භාවනා ඊළඟට අර කියන්නේ තේරගතා පාළි සඳහන් වෙන නප්පේසාදි සම්මිත්තං යථාකාය ගතසති කියන හැම. එතන රාග ප්‍රහාණයට ඔය කියන තෘෂ්ණාව නැති කරන්න තියෙන හොඳම මිත්‍රයා තමයි අසුබය. ඊළඟට සංඝත ඔය අසුබය ඊළඟට අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, ඊළඟට සංත අනාත්ම සංඥාව මේවා වඩන්න වඩන්න අනිවාර්යයෙන්ම අර කුෂ්ණාව සේවෙනවාමයි. ඒ සේවීම තුළ අර ඇත්තටම මේ අර තෘෂ්ණාව නැති වෙනකොට ඉතින් අබිරතිය නෙවෙයි අනබිරතිය සකස් වෙනවා. එහෙම. අපෙන් දැන් සබ්බ ලෝකයේ අනබිරත සංඥාව විග්‍රහ කරන තැන සඳහන් වෙන්නේ යේ ලෝකේ උපායුපාදානා චේතසෝ අදිඨානා භිනවේසානුසය තේ පජහන්තෝ නවිරමති නපාදියන්තෝ කියලා විග්‍රහය. එතකොට අපි හන්නේ මෙතනදී පැහැදිලි වෙනවා වචන දෙකක් උපාය උපාදාන කියලා. යේ ලෝකේ උපාය උපාදානා චේතසෝ අදිඨානා භිනවේසානුසය කියලා. අපි අන්න එතන පොඩ්ඩක් අවධානය යොමු කරලා තහන්නේ. යම් ලෝකයක උපාය උපාදාන කියන. දැන් උපාය කියන වචනේ අපි අර්ථ විග්‍රහ කළොත් තමයි උපාය කියන එක කියන්නේ ළඟට යනවා කියන එක. උප ආදාන කියලා කියන්නේ ළඟට ගන්නවා කියන එක. ඒ කියන්නේ යනවා එනවා වගේ කතාවක් අපි හන්නේ. ඒතර උපාය කියන වචනේ කොහොමද තවත් ගැඹුරට විග්‍රහ කරගන්නේ? අත්‍තරම සාමි උපාය කියලා කියන්නේ මෙතන දැන් ස්පර්ශය නිසා වේදනාව කියලා වේදනාව නිසා තණ්හාව තත්ත්වය තමයි උපාදේ. තණ්හාව විතරක් නෙවෙයි දෘෂ්ටියක් එතන ගැනෙනවා. එහෙම. එතකොට සාමාන්‍යයෙන් දැන් තණ්හා දෘෂ්ටි දෙකෙන් අර කැමැත්ත ඇති වූ දේ කරා ගමන් කරනවා කියන එක අනිවාර්යෙන්ම. එහෙම. එතකොට සම්මත දැන් ඔය තණ්හා දෘෂ්ටි දෙකෙන් තමයි දැන් අපි කිව්වොත් මේ භවයේ දෘෂ්ටි කියන වචනත් අපි විග්‍රහ කරගමු. දෘෂ්ටි දෘෂ්ටිය කියලා කියන්නේ අතන මෙතන මිත්‍යා දෘෂ්ටිය තමයි අට කතාවේ පැහැදිලිවම තියෙන්නේ. එහෙම මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව අපි බොහෝ දෙනාට දැන් අපි මෙහෙම කිව්වොත් ආත්ම දෘෂ්ටිය කියන එකත් මිත්‍යා දෘෂ්ටියක් නේ. හැබැයි ආත්ම දෘෂ්ටිය ඔක අන්තිමට කියනවා සම්නක් එහෙමයි. මෙතන කියන උපය කියන එකේදී පැහැදිලි වෙන්නේ මෙන්න මේ කාමයයි දෘෂ්ටියයි. එහෙමයි. දෘෂ්ටිය කියලා කියන්නේ අතන මිත්‍යා දෘෂ්ටිය. එහෙම. එතකොට දැන් ඇත්තටම දැන් දෘෂ්ටිය කියලා කිව්වහම ඉතින් අර ඒ තමන් ගත්ත මතයෙන් ඉන්න ස්වභාවයනේ. එහෙම. එතකොට මෙන්න මේ ස්වභාවයයි මේ තෘෂ්ණාවයි උපය කියලා කියන. එතකොට මෙන්න මේ උපය මේ උපය නිසා මේ නැත්තම් තෘෂ්ණා දෘෂ්ටිය නිසා මොන බව ඒ සකස් වෙනවා. ඒතර භවය සකස් වෙලා ඉතින් ওই කියන ප්‍රයිලෝකේ කොහේ හරි කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කොහේ හරි උපදිනවා. එතකොට සාමාන්‍ය මෙතන තියෙන තවත් සාමාන්‍යක මතක් කරා උපාදාන. එහෙම. උපාදාන කියන එකත් ඇත්තටම හරි වැදගත්. දැන් මේ තෘෂ්ණාව ඇති වුණාට දැන් මේක දැස ගැනීම. ගැටිව දැසගත්තාම තමයි ඒකෙන් භවයක් සකස් වෙන්නේ. එහෙම. එතකොට මේ උපාදානය කියන එක ඇත්තටම දැන් ඔය කාම උපාදාන, විත් උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාදී උපාදාන කියලා කොටස් හතරකට එහෙම සතාගතන් වහන්සේ බෙදලා තියෙනවා. එතකොට සංක කාම උපාදාන කියන එක අපි ගත්තාම දැන් පංචකාමයේ මේ උපාදානය ඇති වුණාට පස්සේ සංඥාන්ත යමකට තෘෂ්ණාව ඇති වුණාට උපාදානය ඇති වුණාම ඒක ළඟටම අරගෙන ඒක නිදින්න හැමත්තක් ඇති වෙනවා. දැන් අපි හිතමු දැන් ඉස්සර ඔය ඇත්තු අවශ්‍ය වුණාම මේ රජමාලිගාවට ඒ රජමාලිගාවේ ඉන්න ඇද්දෝ වූ උපක්‍රමයක් කරන මහ වනයේ ඉන්න ඇත්තු අල්ලගන්න. එහෙමයි. උපක්‍රමයේ තමයි රජවාසලේ ඉන්න හොඳම ඇතින්නේ අරගෙන යන කැලේ. කැලේට ගිහිල්ලා දැන් ඈත ඉන්න අර වල් අලින්ට මේ ඇතින්න පෙන්වනවා. පෙන්වනකොට දැන් අලි ටිකක් දැන් මේ අර ඇත්තු මේ ඇතින්න දිහා බලාගෙන සුස්නාවක් ඇති කරගන්නවා. ඇති කරගත්තාම දැන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඇත්තු. ඇද්දෝ මොකද කරන්නේ මේ ඇතින්න රජවාසලේ ටික ටික අර ගායට පේන්න පේන්න අරන් එනවා. ඉතින් ඒගොල්ලෝ මේ ඒ අර කැලේ ඉන්න ඇත්තට අස්මානේ පේනකම් ගෙන නවත්තගෙන ඉන්නවා. ආය ළඟට ආපුම ආය අරන් මේ විදිහට ස්වාමීන් සම්පූර්ණම අර කැලේ මහා සද්දන්ත හස්තියෝ වැඩ වාසලට ගේනවා. එහෙනම් ගෙනාවට පස්සේ ඉතින් එයාට ඔන්න දුක් විඳින්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඇත් මේ ඇත් දෝව මොකද කරන්නේ? ඊළඟු දාලා බැඳලා ඉතින් මේ පුහුණු කරලා ඊළඟට ඉතින් කොට ආදින්න රජමාලිගාවේ යුද්ධයේ යුද්ධ කටයුතු වලට. ඉතින් කොහොම හරි මහා බැල මෙහෙවර කරන මහා හිරවිච්ච කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මේ කාම උපාදානයන්ගේ ස්වභාවයත් එහෙමයි. දැන් මේක දැන් කැමැත්ත තියෙනවා. දැන් මේවා ළඟට ගිහිල්ලා විඳින්න ගියාම තමයි අර උපාදානේ දැඩිව බැසගත්තානේ. ඒක තමයි කාම උපාදාන. ඒකට තමයි භවයේ සකස් වෙන්නේ. එහෙම. ඊළඟට සම්මත දැන් කාම උපාදාන ඊළඟට දැන් මේ අපි ගත්තොත් කාම ලෝකයේ තියෙනවා කාම වස්තුන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී වශයෙන් හඳුන්වන පංචකාම වස්තුන් තියෙනවා. එතකොට අන්න ඒවා කෙරෙහි කවුරු හරි කෙනෙක් උපාදානයක් ඇති කරගත්තොත් ඒ කාම ලෝකයට ගිහිල්ලා ඒවා භුක්ති විඳින්නට කැමැත්තක් ඇති කරගන්නවා. ඒක අදාළ කරන කර්ම රැස් කරනවා. ඒ කර්මානුරූපව කාම ලෝකේ උපදිනවා. ඉපදිලා අපේ හාමුදුරුවෝ විදිහට ඒවයින්ම වෙහෙසටපත් වෙනවා. ඒවා නිසාම කාම වස්තුන් නිසාම දුකටපත් දුකටපත් වෙනවා. ඒ දුක නැති කර ගන්න නම් අර කාමවස්තුන් තියෙන ආශාව, උපාදානය අඩු වෙන විදිහට සබ්බලෝකී අනබිරති සංඥාව පුරුදු කරන්න. හැඟීම ඇති කර ගන්න ඕනේ. ඒට අදාළ කර්මස්ථාන දිනු කරන්න ඕනේ. එහෙම. ඒකට සමත් අපි නිකන් කෙටියෙන් ditthi උපාදාන ඒ ටිකක් පොඩ්ඩක් මතක් කරොත් ඉතින් ditthi උපාදානය කියලා කියන්නේ ඉතින් ওই මතේ. ඒවත් උපාදාන කරගන්න. දැන් සමහර මිනිස්සු ඉන්නවනේ සාමාන්‍යයෙන් දැන් මතයක් ගත්තාම ඕක නැති අයින් කරන්න කැමති නෑනේ. දැන් සමහරු දැන් කොච්චර මේ මේකට බැසගෙන ඉන්නවද කියලා කිව්වොත් දැන් සමහර අය මම මේවා ප්‍රතික්ෂේප කරන්නම කියලා කියනවා නෙවෙයි. දැන් ධර්මයේ තුලම ඉන්නවා. ඉතින් කතා කරනකොට සාමාන්‍යයෙන් අපිට නම් වෙන කිසි දෙයක් නැහැ. ධර්මයේමයි ධර්මයේ පිහිටමයි කියලා ඉතින් ඒ අපිට උනත් පැහැදීමක් ඇති වෙනවා. ඒ කියන්නේ ඒ තරමට ධර්මය තුල ඉන්නවා. එහෙම මම නම් වෙන දෙයක් ගැන හිතන්නේවත් නැහැ. හරීම යෝනිසෝ මනසිකාරයෙන්මයි කටයුතු කරන්නේ. හරි. එහෙම කියනවා. එහෙම කියනවා. නමුත් බංසම් දිට්ඨිය උපාදාන වෙලා තියෙන විදිහ නමුත් Tamange දුවා පුතා විවාහ කරලා දෙන්න යනකොට අපි හිතමු දැන් දුවයි පුතයි Tamange දුවෙක් හරි පුතෙක් හරි අපි හිතමු මොකක් හරි සම්බන්ධයක් ඇති කරන බොහොම දෙන්න ගැළපෙනවා. නමුත් අම්මා තාත්තලා කොච්චර ධර්ම හිතියත් එහෙම බෑනේ මේවට අනිවාර්යෙන් මේ කේන්දර බලන්න ඕන. මම මේ කේන්දර බලන්න එපා කියලා කියනව නෙවෙයි. එතකොට නමුත් මම කියන්නේ මේ ඒවා එන හැටි. අර ධර්මයේ තුල වෙන කිසිම දෙයක් නෑ බුදු ධම්ම සංඝ රත්නත්‍රයේ පමණමයි කියලා. ඉන්න අය අර බෑනයි තමන්ගේ දුවයි තාම හොඳට ගැලපෙනවා. ඒ වගේම චරිතත් හොඳයි, ඒ වගේම ආර්ථික පැත්තත් හොඳයි. හැමදේම හොඳයි. නමුත් මේ කොච්චර ධර්මයේ තුල හිටියත් නෑ කේන්දරය බලන්න තු බෑ කියලා. අනදෘෂ්ටිගතයි. එහෙම. ඒ අත්තර ඊටපස්සේ සමහරලාට කේන්දරේ හොඳ නැගුත් අර අත්තර හොඳ දරුවෝ වෙන් කරන අවස්ථා තියෙනවා. එහෙම කේන්දරේ විතරක් නෙවෙයි අපි හැම සමහර වෙලාවට පලාත් ભેද, කුල ભેද, ಜಾති ભેද ඒ සියල්ලත් ඉස්මතු කරලා ගන්න ඕනේ. අන්න හරි. මේ සියල්ල මේ මේ පංච පාදානස්කන්ධය දාලා බලලා කල්පනා කරන එකනට අර අර වගේ හැඟීම් එනවා. හරි. එතකොට දැන් එතනදී දැන් සමහරට ඒගොල්ලෝ එක අදහස් කරන්නේ ස්වාමීන් මේ වගේ අපි ජී ජීවිත ගත කරන අයනේ. ඉතින් මේවා ඉතින් අපි දේවෝපියන් යුතුයකම් ඉතින් ඒ විදිහට මොනවා හරි දෙයක් කියලා මේ ධර්මයේ තුල ගියාට මේ වෙලාවට ඒක වෙනස් හදා ගන්න. අන්න හරි. ඒක ඉතින් සම්ම මේක මොකද? කබරයා තලගෝයා කරනවා කියන්නේ අන්න ඒ වගේ අවස්ථාවක්. ඉතින් මේකෙන් කියන්නේ ගිහියෝ හැටියට වැක්කෝ ඒ කරන දේවල් කරන්න එපා කියලා මම කියනවනේ. මම උදාහරණයක් හැටියට කිව්වේ. එතකොට සම්මත දැන් බලන්න මේ අනදිත්‍ය කියේ වගේ තියෙන මොනවා හරි දෘෂ්ටියකට වැටගෙන ඉන්නවා. එහෙම මොනවා ශීතයෙන් මිත්‍යා දෘෂ්ටිය තමයි. මේ දිට්ඨි උපාදාන. ඊළඟට තමයි සීලබ්බත උපාදාන. එතන සීලබ්බත උපාදාන කියන එකත් දැන් ඔය ප්‍රතිපත්ති පුරණාය ඒ තමන්ගේ සීලය අනවශ්‍ය විදිහට උපාදාන කරගෙන දැන් බලන්න එතන උනත් සමහරවිට ඒකත් මේ සීලබ්බත උපාදාන කියන එකට ගොඩක් තැන්වල විග්‍රහ වෙන්නේ මේ ගෝ වෘත ජවෘත සුනක වෘත ආදී වශයෙන් කතාවේදීනේ එතකොට අපි අපි හොඳටම දන්නවනේ අපි හන්නේ දැන් බෞද්ධ සම්ප්‍රදාය තුල ඒ වතවලට නැඹුරු වීමක් වෙන්නේ නැහැනේ. එතකොට බෞද්ධයන්ට සීලාබ්බතූපාදානය ඇති වෙනවනේ. එතකොට ඇති වෙන්නේ අර සම්බන්ධ වත සම්බන්ධව නෙවෙයි මොකද අපි හන්නේ බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් බලුවොත් ඇත්තටම සීලාබ්බතයන් මේක සමහර දැන් අර ඒක තමයි අපි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අර යථා බුද්ධේන දේශිතා කියලා ධම් බණ පදයක් තියෙනවා මේ මහා කප්පින මහරහතන් වහන්සේ වදාළ වචනය. එහෙමයි. උන්වහන්සේ වදාන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලට යන්න. ඒක එහෙනම් මේ ඉතින් වැඩියෙන් යන්න ගියොත් අපි සරුවත්ඥන් වහන්සේටත් ඉහෙලින් යනවා. එහෙමයි. ඒ ඇත්තම දැන් ආනාපාන සති භාවනාව විග්‍රහ කරන තැනදිත් තියෙනවා. එතන පැහැදිලිවම තියෙනවා. එහෙමයි. එතකොට දැන් සම්හන්ත මේ සම්හන්ත අහපු දේ අපි අතරමද ගෝ උත සුනක උත ඇත්තම අද සාමාන්‍යයෙන් ධර්මයේ නැති කෙනෙක්වත් ඒ වගේ උත සමාදම් වෙලා නැහැ නේ මේ රටේම. ඒක ඇත්තටම දැන් මේ ශීලබ්බත උපාදාන කරගන්න සාමනක් දැන් ගිහියෙකුට අදාළ ශික්ෂාපද කොටසක් තියෙනවා. පන්සිල් අගෙහි දස සිල් අට සිල් ආදි වශයෙන් සිල් වගේ. ආදි වශයෙන්. එතකොට සානක මේ ගිහියාට අදාළ සිල් හැරෙන්න දැන් අපි හිතමු ගිහියෙක් වශයෙන් ඉඳගෙන සාමනීර සිල් රකින්න කියොත් ඒක හරියන්නේ නැහැ එහෙමයි. ඒක ඇත්තටම සිල් එහෙනම් එයාත් ඒ විදිහෙන් ඕනේ. එහෙමයි. එහෙම එහෙම දැන් සමහර ගිහි අය ඉන්නවා දැන් ගිහිව ඉඳගෙන උපසම්පදා සීල රකින අය පැහැදිලිවම ඉන්නේ. එහෙමයි. මොකද සාමාන්‍යයෙන් සමහර වෙලාවට දැන් මට මතකයි අපි භෝජනෙක් අහුරගෙන අපේ ස්ථාන්ත ප්‍රවාහන වල භාවනා කරන්න කැමති. දැන් ගිහිව ඉඳගෙන උපසම්පදා සීල් රකිනවා. රකිනවා. සමහර ගිහියෝ ඉන්නවා ගිහියෝ ඉඳගෙන හාමුදුරන්ට සීල් රැකවන අය රැකවන අයත් ඉන්නවා. එහෙම එහෙම අයක් හරියට ඉන්නවා. එහෙම. ඒතර ඇත්තටම තමයි දැන් සමහරු දැන් බලන්න මොන කොටේද කොතනද තියෙන දැන් සීල් ගත්තාම කෑම එක අතර දුන්නේ නැත්නම් යකන්නේ. එහෙම. තනියෙන් ගෙදර සීල් ගන්න බැහැ කියලා මම අහන මොකද? නෑ ඉතින් මට දානෙක පිළිගන්නන්න කෙනෙක් නෑනේ. අර ඒක දොස්තියක් නිසානේ. එහෙමයි. එහෙම එකක් නෑනේ. එහෙම. සාමාන්‍ය කෙනෙකුට උනත් දාන ටික බෙදා හදාගෙන දෙන්න. සම්පදා කෙනෙකුට නම් ඒක පිළිගන්න ඕන. පිළිගන්න අවශ්‍යයි. අනිත් කිසිම කෙනෙකුට එහෙම පිළිගන්නවට අවශ්‍යතාවයක් නැහැ. ඒක මේ ගිහියෙක් හැටියට ඉඳගෙන කැමරේක පිළිගන්නේ නැත්නම් සිර සමාදන් වෙලා සිල් ආරක්ෂා කරන්න බෑ කියලා හිතන එක වැරදි. ඒක දෘෂ්ටියක්. ඊළඟට සමහරු ඉන්නවා මේ මේ අපි පොඩ්ඩක් වලක් හරන්න කිව්වොත් එහෙම මේ පැලයක් ඉන්නන අනේ හාමුදුර ඕන වැඩක් කරන්න මේ වලවල් හැරිල්ලයි අතුපකිල්ලයි ඊළඟට මල් කඩන්න ඒවා බෑ. මොකද අර දැන් අර අර නිගන්ත ධර්මයේ. මොකද නිගන්තෙත් එහෙමනේ. නිකන්තොත් මේ මේ කනකොළ මේ ගස්න ඒක ඉන්ද්‍රියක් කියන ජීවයක් කියන හැටි දෙයක් සැලකුවානේ. ඒ වගේ ජීවි උදවිය ඒ වගේ සුඛපද වලට අමතරව Taman හිතාගත්ත දේවල් අහගත්ත දේවල් මනක්කල්පිතව අත්නෝමතිකව තීරණය කරපු දේවල් ආරක්ෂා කරන්න යනවනම් සම්මත ඒක ඇත්තටම නිවනට බාධාවක් ඒක උපාදානයක්. සහ අපේ දැන් ඒ වගේ සීලය සම්බන්ධයෙන් කටයුතු කරන්න ගියාම නිතරම හිතතුල උද්දච්ච කුක්කුච්චය තියෙනවා නේ. සිත නොසන්සුන් වෙනවා නේද? පැහැදිලිවම සංසාර. සමාධියට ඒක බාධාවක්. බාධාවක් වෙනවා. දැන් ඇත්තටම ඒ වගේ සිල් රකින්න ගිය සාමනක හොඳට අත්දැකීම් නැති ඒ වගේ අනවශ්‍ය සීල් ආරක්ෂා කරන්න සීලබ්බත පරාමාසයෙන් ඉඳගෙන එහෙම සිල් ආරක්ෂා කරන්න යන අයගේ අමුතු මාන්නයක් හැමතැනම ගැටෙන ස්වභාවයක් යන යන තැන දොස් දකින ස්වභාවයක් ඇයි මොකද යා අමුතු ලෝකෙක ඉන්නේ. එහෙම. ඒ අමුතු ලෝකෙක ඉන්නකොට දැන් මේක සාමාන්‍යයෙන් මේ අමුතු ලෝක දැක්කම සීලය කියන්නේ මේ එක්තරා මූලික අවස්ථාවක්. අපි හන්නේ තවත් විදිහකට ගත්තොත් ওই විදිහට සක්ම සීලය තුළ මේ මේ ආත්මවාද ඒ කියන්නේ මේ මමත්වය කියන එක ගොඩක් ඉස්මතු වෙනවා නේද අපේ සංකාය දිට්ඨිය උඩරිම තියෙනවා එහෙමයි මොකද දැන් මේ වගේ අර අල්පේක්ෂතාවයක් නැහැ නේද දැන් ඇත්තටම කිසිම අල්පේක්ෂතාවයක් නැහැ අරවක් ග්‍රහණය කරගෙන ඉන්නේ දැන් ඇත්තටම මේ ගමන යනකොට හොඳට තේරෙනවා දැන් ආනාපාන සති කර්මස්ථානය වෙන සාමක මේක කරගෙන යනකොට යනකොට තේරෙනවා මේ අන්තිමට සාමක අනිච්ඡානුපස්සී අකුසිත මේක අතහැරගෙන යන ගමනක් අන්තිමට පටිනිස්සාගන්ත එතකොට සාමක මේක අතහැරගෙන අතහැරගෙන අතහැරගෙන යන එකක්. ඒකට අපි ප්‍රතිපත්ති කරනවා කියලා මහාලකෝට ලෝකයක් එක්කම තරහ වෙලා බදාගෙන එහෙම ඉන්න ගමනක් නෙවෙයි. එහෙම යන එකක් නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් සීලයෙන් කරන්නේ පවෙන් වලකිලා යහපතේ කරන එකනේ. දැන් බොහෝ දෙනා පවෙන් වලකින්න එක අපි හංග අපෝ මම පව් කරන්නේ. මොකද පව් කරොත් අපායයි. කවුද? මාව. මම ඒ හින්දා පුළුවන් තරම් සිල් රකින්නවා. මොකටද? ආ හොඳට සිල් රැක්කොත් මට මේ දිව්‍ය ලෝක යන්න පුළුවන්. කාටද? මට. එතකොට දැන් මේ පවෙන් වළකින්නේ සීලයට නැඹුරු වෙන්නේ දෙකම මමස්සේ මුල් කරගෙන නේද? ඒකම දැන් එතන එතනදී මේ අනබිරතියකට ගෑවෙන්නේවත් නැහැ. එහෙමයි. තනිකන අබිරතිය. අබිරතිය. මොකද මේ අනේ මම මේ ටික හොඳට කරොත් මම හොඳට දන් දුන්නොත් මට මේවා ලැබෙයි. ඊළඟට මම හොඳට සිල් දැක්කොත් මම දිව්‍ය ලෝකයයි ඒ ආදි වශයෙන්. එතකොට බලන්න අර භව තණ්හාව අර භව නිකාන්තිය කියන එක උඩරිම තියෙනවා. එහෙමයි. එහෙම ත්‍යාගන සංඝාත ඇත්තටම මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් සිල් ආරක්ෂා කරනකොට බොහොම නිහතමානීව යටහත් පහත්ව ඇත්තටම මේ කිසි කෙනෙකුට හානියක් නොවන විදිහට අනිත් එක තමන් සිල් ආරක්ෂා කරනවාද කියලා කාටවත් දැනගන්නවත් කියන්න අවශ්‍ය නැහැ. එහෙම. එතකොට දැන් ඇත්තටම මේ ಗುಣධර්ම පුරනවා කියන එක සම්බන්ධව මම නිතරම පාවිච්චි කරන වචනයක් තමයි මේ. ඇඟට නොදැනි. එහෙම. ඉතින් මේක මේ බෝඩ් දාගෙන එහෙම කරන්න ගියොත් නැති කෙලස් වැඩෙනවා. මම ඒක විසුණු මහන්සේ නමක් හැටියට බොහොම විවෘතව හොඳාකාරවම දන්නවා මට කියන්න පුළුවන් මොකද විසුන් වහන්සේලා අතර උනත් දැන් සමහරවිට දුතාංග සමාදන් වෙලා නොයෙක් විදිහට ප්‍රදර්ශනාත්මකව මේ ප්‍රතිපත්ති පුරන්නේ ගියොත් වැටෙනවාමයි. ඒක ගිහිය උනත් අපි දන්නවා බොහෝම අනවශ්‍ය විදිහට අපිත් එක්ක උනත් ඇවිල්ලා කතා කරනවා තේරෙනවා මේ ඇති දෙයක් නෑ. නමුත් හරියට මේක පෙන්වන්න යෑම තුල සම්මන් පුදුම මාන්නයක් ඇති වෙනවා අන් අය පහත් කරන ස්වභාවයක් වෙනවා. ඒ වගේ එහෙම ඇති කරගෙන කවදාවත් මේ නිවන් ගමන යන්න පුළුවන් කමක් නැහැ. නිසා අපි මේ පින දකින්නේ අපි ප්‍රතිපත්ති පුරන්නේ අපේ සනසිල්ල පිණිස ඒ වගේම අපිට මේ සංසාරයෙන් ඈතර වීම පිණිස. ඒ අත්වාද උපාදාන. ඒ අත්වාද. ඊට පස්සේ මේ සීලබ්බත උපාදාන. අත්වාද උපාදාන. අත්වාද උපාදාන කියලා කියන්නේ සම්පූර්ණ ඇත්තටම මේ මේ ආත්මය නැත්නම් මේ ස්කන්ධ ලෝකයේ මේ මම කියන හැඟීමක් මට අවශ්‍ය විදිහට පාලනය කරන්න පුළුවන් පාලනය කරන්න පුළුවන් කියන ඇත්තම සක්කාය දිට්ඨිය උඩරිම ආත්ම සංඥා. එහෙමයි. මෙන්න මේක බැසගෙන ඉන්නවා. එතකොට මේකට කියනවා අත්වාද උපාදාන කියලා. එතකොට දැන් සංකල්ප ඔන්න දැන් මෙතන කුස්නාව දෘෂ්ටිය කියනවා මෙන්න උපාදාන. ඊළඟට සංකල්ප උතන තව වචනයක් සම්බන්ධ කිව්වා අනුසය. එහෙමයි. අනුසයට ඉස්සෙල්ලා උපාය උපාදාන. එතකොට ඊට පස්සේ උපාය උපාදානා චේතසෝ අධිඨානා බිනිවේසානුසය. අන්න හරි. එතන එතන කියවෙනවා ස්වාමීන් වහන්සේ කරුණු කීපයක්. එතන සිටිවිලි දැසගත්ත සිටිවිලි කියන්නේ අතරම එතනක් දෘෂ්ටිය තමයි ආත්ම දෘෂ්ටියම තමයි එතන ඒකාත්මක දෘෂ්ටිය උත්කේත දෘෂ්ටියමයි ඊළඟට සාන්ත තවතර තියෙනවා අර ඒ ආත්ම සංඥාව අතන දෘෂ්ටිය කියන මෙතන ආත්ම සංඥාව කියනවා. එහෙනම් ඊළඟට විශේෂයෙන්ම ඔතන කියන දෙයක් තමයි අපි ඒක අල්ලගන්න මොන දෙයක් අනුසය. අනුසය කියන්නේ හැංගිච්ච කෙලෙස්. එතකොට දැන් මේ හැංගිච්ච කෙලෙසොත් පුළුවන් තරම් ඒ වගේම පයින් වෙලා මේ නැලීම දිනු කරගන්න ඒ හැංගීම ඇත් කරගන්න කෙනෙක් තමයි මේ සංඥාවේ උගන්වන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඇත්තටම දැන් අපි හිතුවොත් දැන් දිව්‍ය ලෝකවල, මනුෂ්‍ය ලෝකවල උපදින්න කැමැත්ත කෙනෙකුට කෙලින්ම අභිරතිය පේනවා. එහෙම. දැන් අනබිරතිය වගේ දැන් අපි හිතමු හොඳට භාවනා කරලා කෙනෙක් රූපාවතර බ්‍රහ්ම ලෝකෙ උපදින්න අවස්ථාව හදාගත්තා කියලා. ඒක නිකන් අපි හිතුවට ආමන් රූප ලෝකෙ උපදිනවා කියලා අදිස්ථාන කරලා උපදින්න බෑනේ. එහෙම. ඒ සඳහා අනිවාර්යයෙන්ම පුදුම කැපකිරීමක් කරලා පඨම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන ආදී ධ්‍යාන රූපාවචර ධ්‍යාන උපදෙව්වොත් ඒකෙන් පිළිහෙන්නේ නැතුව හිටියොත් තමයි රූපාවචර ලෝක බ්‍රහ්ම ලෝකයට යන්න යන්න පුළුවන්. එතකොට සාමික එතන දැන් බලන්න එච්චර නිර්ආංශ තත්ත්වයක් ඇවිල්ලත් අර ඒකනත් අර තියෙන රූප ලෝකේ උපදින්න කැමැත්ත. එතකොට බලන්න මේකයි මේ කියන්නේ ඒ එතන උපදින්න තියෙන කැමැත්ත අයින් කර ගැනීම තමයි අනබිරතිය. එහෙමයි. ඊළඟට දැන් මේ රූපත් එපා කියලා ඒක පාදක කරගෙන ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, මේ සංඥාන සංඥායතන කියන මේ අරූප ලෝකේ ඇත්තටම සාමාන්‍යයෙන් දැන් අරූපාවතර භක්ම ලෝකයක උපදිනවා කියන එක මේ අපි හිතන තරම් වැඩක් නන් නෙවෙයි. ඉතින් එතකොට ඉතර தත්වයට හිත සියුම් කරත් මොනවා කරත් අර ආත්ම සංඥාව කියන තියෙනවා. එතන ඉන්න තියෙන කැමැත්ත, පවතින තියෙන කැමැත්ත. ඔය භවනිකාන්තයේ කෙනෙකු සාමාන්‍යයෙන් හරි පුදුම දෙයක් මේ වැසිකිලි වලට වැටෙන වැසිකිලි වලේ ඉන්න කනුවා වුණත් දැන් අපිට මහ පිළිකුලක් අයියෝ මේ සතා කියන නේද? නමුත් ඒ වලේ ඉන්න කනුවාට වුණත් එක සෝයක්. මේක ලොකු විශාල මාළගයක්. ඒ වගේ සාමත මනුස්ස ලෝකයේද, දිව්‍ය ලෝකයේද, භ්‍රම ලෝකයේද ඔය කොටෙන්ට යන අයටත් ඔය භවයට තියෙන ඇල්ම තියෙනවා. අපි හන්ද මෙහෙම සඳහන් කළොත් හරිද? දැන් ඔය කියපු කාරණා ටික සමස්තයෙම ගොනු කරගත්තොත් අපි හඳුරන්නේ කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියලා ලෝක තුනක් භවත්‍රයක් තියෙනවා. ඒ භවත්‍රයේහි පහළ කරවන්නේ පංචස්කන්ධය අන්න ඒ පංචස්කන්ධය ඒ ඒ භවත්‍රයේහි පහළ කිරීම සඳහා තණ්හාව ඇති වෙනවා ඒ වගේම දෘෂ්ටියක් ඇති වෙනවා ඒකට තමයි උපාය කියලා කියන්නේ ඊට පස්සේ ඒ ඒ වගේ තියෙන පංචකාම සම්පත් ආදී සම්පත් වලට දැඩි ආශාවක් කැමැත්තක් ඇති වෙන උපාදානය කියනවා ඒ පිළිබඳව හිතේ දැඩි වූ දැස ගැනීමක් වෙනවා අබිනිවේෂණය කියලා ඒකට කියනවා ඊට පස්සේ ඒ ඒ වගේ තැනක උපදින්නට හිතේ තැම්පත් වෙච්ච ආසාවක් තියෙනවා. ඒ තැම්පත් වෙච්ච ආසාවට අනුසය කියලා කියනවා. මෙන්න මේ කියන ස්වභාවයන්ගෙන් ඉන්න කම්ම මේ තණ්හා, උපාදාන, අබිනිවේෂ මේ සහ අනුසය කියන ස්වභාවයන්ගෙන් ඉන්න කම්ම ඔය කියන කාම භව, රූප භව, අරූප භව. එහෙම නැත්නම් කාම ලෝක, රූප ලෝක, අරූප ලෝකවල පහළ වෙන්න වෙනවා. එහෙම පහළ වීම තුළ දුක් විඳින්න වෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ වලට ගොදුරු වෙන්න වෙනවා. ඒ ගොදුරු වෙන එක ඒ දුකටපත් වෙන එකකින් වළකින්න නම් මෙන්න මේ භවත්‍රයේහි පහළ වෙන්න තියෙන කැමැත්ත අභිරතේ භවත්‍රයේ තියෙන අභිරතිය නවත්ත ගන්න ඕන. ඒ අභිරතිය නවත්වා ගැනීම සඳහා අනභිරතිය ඇති කර ගැනීම සඳහා අපි ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම කිව්වොත් හරිද අපේ අතරම හොඳ සාරාංශයක්. එහෙමයි. ස්වාමීන් වහන්සේ සාරාංශ ඉදිරිපත් කරන දක්ෂයිනේ. එතකොට මේ අනබිරතිය ඇති කරගන්න මොනවද කරන්න ඕනද? අතරම සංහස අනබිරතිය ඇති කරගන්න දැන් මේකට 아무තු දෙයක් නැහැ. මේකට කරගන්න කරන්න තියෙන එකම දේ තමයි මේ නිබ්බිදාව, නිබ්බිධානුපස්සනාව ඇති කරගන්න තියෙන හොඳම දේ තමයි මේ පංචපාදානස්කන්ධයම ස්වාමීන් වහන්සේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් දකින්නේ. අපිට ඒක රූපය ඇතරම රූපය අපි අර අනිත්‍යානුපස්සනාවට කියපු විදිහටම දැන් අපි ඒක දැන් සාමාන්‍ය අපිට යමකට කැමැත්තක් ඇති වුණාම අපි ඒ කැමැත්ත හොඳ නැහැ කියලා දැනගත්තොත් ඒක නවත්ත ගන්න ක්‍රම ක්‍රමවේදය තමයි අපි හඳුන් කියන්නේ ක්‍රමවේදය තමයි ඇතරම සංහන පංචපාදානස්කන්ධයෙන් කොටින්ම කිව්වොත් පංචපාදානස්කන්ධයට තියෙන අර නිත්‍ය සංඥාව ඊළඟට මේ සුඛ සංඥාව ඊළඟට ආත්ම සංඥාව සුබ සංඥාව මේ සංඥාවන් අයින් කරමින් අර මුලින් ආපු ක්‍රමයටම අනිවාර්යයෙන්ම මේ පංච පාදානස්කන්ධේ අනිත්‍ය වශයෙන් දකින්න ඕන අපිට. එතන අර අනබිරත සංඥාව පුරුදු කරන්න අර කලින් කියපු අනිත්‍ය සංඥා අනත් සංඥා ආදී උපයෝගී කරගන්න කියන එකයි පැහැදිලිවම සාමිත ඒකමයි කරන්න තියෙන්නේ. එහෙමයි. ඒකට දැන් දැන් අත්‍තරම දැන් අනිත්‍ය සංඥාව වැඩි වීමේ ආනිසංස වාරේ පැහැදිලි කරනකොට තියෙනවනේ සාමිනාන්ත අනිත්‍ය සංඥාව මේ පංච පාදානස්කන්ධේ පාදක කරගෙන මේ අනිත්‍ය සංඥාව හොඳට හැබැයි මේක අනිත්‍යන පස්සනාවක් වෙනවා. මේකත් මතක තියාගන්න අනිත්‍ය සංඥාව වැඩුවා. දැන් ගොඩාක් අයට මම මේ පොණ පුණා කියන්නේ ගොඩක් අය අමංකේ වැඩුවා කාලයක් කියලා කියනවා. එහෙම හරියන්නේ නැහැ. මේක කෙලෙස් නැති වෙනකම්ම මේ අනිත්‍ය සංඥා අනුපස්සනාවක් හැටියට කරගෙන යන්න ඕනේ. අපි හන්න හොඳනකට අපි හඳුර ආව කියලා මට හිතෙනවා මේ සමහර අය භාවනා කරනකොට අපි හන්න මේ අනිත්‍ය සංඥා වඩනකොට උනත් දැන් ගන්න. ඒක සම සමත භාවනාවේ කොටසක් විදිහටම දැන් වාක්‍ය ටිකක් අරගෙන අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියේ ඒ වචනේ විතරක් හිත හිත ඉන්නවා. අපි හන්නේ ඒ වචනේ විතරක් හිතන එකද අනුපස්සනාව කියන්නේ එහෙම නැත්නම් කොහොමද මේක අනිත්‍ය වෙන්නේ කියලා හොඳට විශ්ලේෂණාත්මකව කල්පනා කරන එකද අපි. ඇත්තටම සමහරවිට ඒක තමයි දැන් අත්ම වචනේ විතරක් ඉරව් වගේ කිච්ච හැටියට ඇත්තටම විපස්සනාවක් ගැඹුරු විපස්සනාවක් බවට පත් වෙන්නේ නැහැ. එහෙම. එහෙමනම් ඉතින් සාමාන්‍යයෙන් ඔය කියන නවමහා දර්ශනා ඥාන ওই වචනයකට ඇතුළු කියන්නේ නැහැ. එහෙම. එහෙමනම් දෙය දෙයබ්බේ ඥානෙ, බංග ඥාන, බය ඥාන, බයිතුපත්තාන ආදීනේ මුචිත කම්මිත පටිසංකා සංකාරුපෙක්කා ඊළඟට ඔය කියන ඥාන ටික සාමාන්‍යයෙන් ඒ වගේ ඔය ඥාන හොඳට තේරුම් නැතුව බලපුවාම තේරෙනවා ඉතින් මේක මේ දැන් මේ දිදි දිදි යනවා පේනවා. ඊළඟට බිඳෙනවා පේනවා, හට ගැනීමට වඩා බිඳීම පේනවා. මේ විදිහට මේ ඊළඟට මේ නොයල්ම කියන එක උඩරිම ඇති වෙනක මේ පංච පාදාන ස්කන්ධයේ කෙරෙහි ඒ අනබිරතිය ඒකාන්තයෙන් ඇති වෙනවා. ඒ ඇති වෙන්න නම් සාමනහසේ කියපු විදිහට ඇත්තටම දැන් අපේ බොහෝ දෙනා කරන විදිහට වාක්‍යයක් ඇටියට ඒක නිකාන් සමතයක් හැටියට ඔහේ කියලා දාලා සද්ධායනාවක් හැටියට කිසිම දෙයක් මේක විශ්ලේෂණාත්මකව මේක කල්පනා කරන්නේ නැතුව එහෙම උපස්ථාන දැන් ගොඩක් අය අපි දන්න අපේ හැම දැන් ඇහැ සම්බන්ධයෙන් ගත්තොත් ඇහැ හේතු නිසා හටගන්නා නිසා අනිත්‍යයි දුකයි අනත්තයි මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා ඒ වාක්‍ය ටික පාඩම් කරගන්න. ඇත්තටම මෙහෙම දෙයක්ත් තියෙනවා. ඒක කියා ඊට පස්සේ ඒක විතරක් කිය කිය ඉන්නවා. මිසක් කොහොමද මගේ නොවන්නේ කොහොමද මම නොවන්නේ කියලා ගැඹුරින් හිතන්න පෙළඹෙන ගතිය අඩුයි. ඒකම දැන් අපි හිතමු දැන් එතනත් ප්‍රවේශයක් හැටියට අපි ඒක ප්‍රතික්ෂේප කරන්නත් නරකයි. එහෙමයි. අනිවාර්යයෙන් මේ දැනුවත්කම තියෙන්න ඕන. ඒ කියන්නේ සුතමේ ඥානය එතන අතිශයින් වැදගත් වෙනවා. ඊට පස්සේ අපි හඳුන්නේ කොහොමද මේක අනිත්‍ය වෙන්නේ කියන එක තේරෙන්නේ නැත්නම් වචනේ විතරක් දැන් අපිත් අනිත්‍ය ගැන ඕන තරම් කතා කරනෝනේ වචනේ දන්නෝනේ. නමුත් වචනේ දැනගත්තාටම අපි හන්නේ කොහොමද අනිත්‍ය වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඒක අපි විපස්සනා කරන්න ඕනේ. ඔව්. ඇත්තටම සංස ඒක තමයි ඒක තමයි අර මේ ඒකට දැන් මොකද සාමණේරයේ කියපතන හරි වටිනවා. දැන් යථාභූත ඥාන දර්ශනයේ සාමණේරහංශ යථාභූත ඥාන දර්ශනය කියලා කියන්නේ ඇත්ත ඇත්තකින් දැකීමට එහෙමයි. ඒකම යථාභූත ඥාන දර්ශනය සම්මත ඇති කරගන්න ප්‍රබලම සාධකයක් තමයි සමාධිය. එහෙම. සමාධින් වික්ෂේ භාවිත කියලා කියන්නේ ඒකනේ. සමාහිතෝ යථාභූතම් පජානාති. පජානාති. ඒකෝට තමයි සමාධිය තමයි යථාභූත ඥානයේ ප්‍රබලම දේ. එහෙමනම් සමාහිත හිතකින් දැන් උතන ශ්‍රාවනකර මූලික වශයෙන් කිසිම භාවනාවක් නැති කෙනෙක් ඉතින් ওই වාක්‍ය හැටියට කියන එකත් හොඳයි ඒකත් නරකයි කියන්නේ. ඒ අනිවාර්යයෙන්ම අපි හන්නේ සමත භාවනාවක් විදිහට පුරුදු කරනවා නම් ගැටලුවක් නැහැ. නමුත් මේ විපස්සනා භාවනාව මම අහන්නේ විපස්සනා භාවනාව කරනවා කියලා ඉවර වෙලා ඒ විදිහට අර සමත භාවනා කර්මස්ථානයක් පුරුදු කරන තාලෙට පුරුදු කිරීම තුළ විපස්සනා වැඩෙනවද නෑ එහෙම ඇත්තට මේක ඒක හරියන්නේ නෑ සමහරට ඒකට ඉතින් අත්තර මූලික ටික හදාගෙන ඇවිල්ලා ඇත්තට මේක අවබෝධයෙන්ම මේක හොඳට දකින්න ඕන එහෙනම් මේ රූපය කොහොමද මේ අනිත්‍ය වෙන්නේ කොහොමද මේ අනිත්‍ය වීම තුළ කොහොමද මේක දුකක් බවට පත් වෙන්නේ මේක කොහොමද වසඟේ අපි අපි වචනයේට මේක කියනවා සම්මා කියන දේ භාවනාවක් කරනකොට ඒ අත්දැකීම් ලබනකොට සංඥාක මේක වෙනස් විදිහකට උතර වැටහෙන්නේ එහෙමයි. මේක ඒ අත්දැකීමත් එක්කම ලබා ගන්න ඕනේ. එහෙම නැතුව නිකන් අර සාමනහද කියන විදිහට සද්ධායනාවක් ස්වරූපයෙන් යෑම තුළ නිසි නියම ප්‍රතිඵල ළඟා කරගන්න අත්‍තරම බෑ. නමුත් මේ විපස්සනාවකින් ඒකෙත් වැඩිමෙන්ම තමයි පුරුදු කරන්න පුරුදු කරන්න ඕනේ. දැන් අපිට අපේ කරන්නේ දැන් මේ නැවත අපි මාතෘකාවට ආවොත් සබ්බලෝකයේ අනබිරත සංඥාව සම්බන්ධයෙන් මේ මේ කාම රූප අරූප කියන ලෝකත්‍රයෙහි පහළ කරවනු ලබන පංචස්කන්ධය පිළිබඳව අනබිරතිය ඇති කර ගැනීම සඳහා අපි හාමුදුරුවෝ පැහැදිලි කරන්නේ අවශ්‍ය කරන්නේ අර දස සංඥාවල මුලින් පැහැදිලි කරපු සංඥාවන් පුරුදු කිරීම කියන එක. ඔව් ඇත්තරම සංඝ එතන තුන්සි අවස්ථාවක් දෙන දැන් මේ අනිත්‍ය සංඥා ප්‍රගුණ කරනකොට ඒකේ ආංශංශ වාරය අනිත්‍ය සංඥා සූත්‍රයෙන් මම දැකලා තියෙනවා. දැන් ඇත්තටම සංඝහම දැන් දැන් බලන්න ඒ ඥානසංසවත් වෙන්නේ අන්ති සංඥා ප්‍රගුණ කරන්න පුළුවන් කාම ලෝකෙට දෙන කැමැත්ත නැති වෙනවා. රූප ලෝකෙට දෙන කැමැත්ත නැති වෙනවා. අරූප ලෝකෙට තියෙන බව රාගය නැති වෙනවා. ඊළඟට මේ අස්මිමාන්නේ කියන එක නැති වෙනවා. ඒක අවිද්‍යාව නැති වෙනවා. එතකොට බලන්න මේ මේ අනිත්‍ය සංඥාව වැඩි වීම තුළ ඇත්තටම මේ අනිත්‍ය සංඥාවමයි ඉති කරගෙන යන්න තියෙනවා. එතකොට ඒ තුලින් අපිට අනිවාර්යෙන්ම අනිවිරතිය ඇති වෙලා ඒ ඒ අපිට අපේ ඉලක්කය සපුරා ගන්න ඒකාන්තයෙන් අවස්ථාව ලැබෙනවා. ඉතින් අපිට දැන් මේක සරලවම ගත්තොත් මේ අභිරතිය මේ මේ මහා දැඩි ඇල්මකින් අපි ඉන්නේ. මේ දැඩි ඇල්මකින් ඉන්නේ ඉන්න අපි මේ කෙරෙහි තියෙන ඇල්ම නැති කරන්න නම් මේ පංච පාදානස්කන්ධය තුළ ඒ දැසගෙන තියෙන ඇල්ම නැති කරන් ආදීනව දකින්න ඕනේ. සරලවම තියෙන එකයි. දැන් මේකට ඇලිලා ඉන්නවා නම් මේකට තියෙන ඇලීම නැති කරන්න නම් මේකේ ආදීනව දකින්න නැතුව මොනම විදියකටවත් මේකට අනබිරතියක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. එහෙම තමයි. බොහොම පැහැදිලි කළා කොහොමද අපි මේ සබ්බ ලෝකේ අනබිරත සංඥාව පුරුදු කරන්නේ කියලා. ඒතර සබ්බ ලෝකේ කියලා කියන්නේ කාම රූප අරූප කියන මේ භවත්‍රයේහි පහළ කරගනු ලබන පංචස්කන්ධය කියන එක අපි තේරුම් ගත්තා. ඒකට අභිරතිය ඇති කරගන්නේ. ඒක ආස්වාදයෙන් වැළඳ ගන්න යාම තුළ. එතකොට මේ ආස්වාදයෙන් වැළඳ ගැනීම පංචස්කන්ධයේ පංචස්කන්ධයේ ඇත්ත ඇති හැටියෙන් දකින්නකම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි හැමෝම මේ දීර්ඝ සංසාර ගමන කියන්නේ මෙන්න මේ අවිද්‍යාව නොදන්නාකම නිසා කියලා. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං සංහාය සංයෝජනානං සන්ධාවතං සංකරතං ආදී වශයෙන් සඳහන් කරන්නේ අවිද්‍යාවෙන් වැහිච්ච නිසා සංහාවෙන් බැඳිච්ච නිසා සත්වයා මෙලෙසින් දිගට සංසාර පරිසරන. එතකොට අවිද්‍යාවෙන් වැහිච්ච නිසා තමයි යම් යම් දේවල් වල අධිරතිය ඇති වෙන්නේ. ඒවා යථාර්ථය අපිට දකින්න තිකම නිසා තමයි ඒවට දැඩි ආශාව ඇති වෙන්නේ. ඉතින් අන්න ඒ යථාර්ථය දකින්න නම් අවිද්‍යාව යට කරලා විද්‍යාව උපදවා ගන්න ඕනේ. ඒතකොට මේ විද්‍යාව උපදවා ගන්න ක්‍රමය තමයි විදර්ශනා ප්‍රඥාව. ඒතර විදර්ශනා ප්‍රඥාවෙන් පංචස්කන්ධය දිහා බලන කෙනාට පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වටහා ගන්න පුළුවන්කම නිසා ඒ පංචස්කන්ධයේ පිළිබඳව යම් කිසි සංහාවක්, උපාදානයක්, අභිනිවේෂණයක්, අනුසය මට්ටමේ ක්ලේශයක් හට ගන්නවා නම් අන්න ඒ සියල්ල නවත්තා ගන්න හැකියාව තියෙනවා. එතකොට ඒ විදිහට කෙලෙස් නවත්තා ගැනීම තුළ අර කාම භව, රූප භව, අරූප භව කියන භවත්‍රයට ලෝකයට නොවැටි ඉන්නට හැකියාව තියෙන. ඒ කියන්නේ නැවත උපදින්නට තියෙන අවස්ථාව අවම කරගන්න. ඒ තුල අපට ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් වලින් නිදහස් වීමට හැකියාව තියෙනවා. අන්න ඒ සඳහා අපි මේ සබ්බ ලෝකේ අනභිරත සංඥාව කියන එක ඉඳ ලැබෙන හැම මොහොතකදීම පුරුදු කරන්න පුහුණු කරන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ අපට උගන්වලා තියෙනවා. ඒ නිසා මේ ඇහ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන අරමුණු පරිහරණය කරනකොට ඒ තුල පංච උපාදානස්කන්ධයන් වැඩෙන්නේ නැති වෙන විදිහට ඒ සෑම අරමුණකම ත්‍රිලක්ෂණය දකිමින් වාසය කරන්න ඔබ වෑයම් කළොත් ඔබට මේ සබ්බ ලෝකේ අනභිරත සංඥාව දිනු කරගන්න හැකියාව ලැබේ. ඉතින් අදට નિયમિત කාල වේලාව අවසන් නිසා අපි ධම්මානුපස්සන සාකච්ඡාව මෙතකින් સમાપ્ત කරනවා. අපි විශ්වාස කරන ඉතාම ඵලදායී සාර්ථක සාකච්ඡාවක් අද අපි නියලුණා කියලා. ඉතින් අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කරන අප්‍රමාණ ලෝක ශාසනික කටයුතු මැදේ වුවත් අපේ මේ ධම් සභා මණ්ඩපයට වැඩම කරලා සමන් වහන්සේ සතු වටිනා ධර්ම සම්භාරයෙන් දිනක් ඔබ අපහා බෙදා ගන්න නිර්ලෝභීව කටයුතු කළ අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ අති පූජනීය මිරහවති සංඥාසිරි මාහිම්පාණන් වහන්සේට පාදාභිවන්දනයෙන් යුතුව පුණ්‍යානුමෝදනා සිද්ධ කරලා ආශිර්වාද පවතුන අපේ හාමුදුරනේ නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ වේවා මෙලව සුව වේවා පරලොව සුව වේවා උතුම් නිවන් සුවත් සැලසේවා කියලා සිතින් ප්‍රාර්ථනා කරමින් ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාවෙන් අදට සමුගන්නවා ඔබට පෙරවන් සරණයි ධම්මානුපස්සනා එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න